මට මේ ධහම වැටහෙන්නේ නැහනේ. මේක වටහා ගන්න මොකද්ද කරන්න ඕන? ඒකට පහසු මඟක් නැද්ද? ඒකට කෙටි ක්‍රමයක් නැද්ද කියලා අපේ දැනුමිතයන්ගෙන් විමසනවා කොහොමද මේක වටහා ගන්න. දැන් වටහන්නට අවකාශ පැමිණෙනකොට හුඟක් දෙනෙක් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ අන්නයිගෙන් විමසනවා කොහොමද මේක වටහා ගත යුත්තේ? මෙන්න මේ බඳු දෙයක් සමාජය තුළ নিরතුරු සිද්ධ වෙනවයි කියලා විමසිල්ලෙන් බලනකොට අපට පැහැදිලිව පේනවා. එහෙමනම් අපි පින්කම් කරලා ප්‍රාර්ථනා කරනවා නම් මට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ භවයේම එහෙම නැත්නම් ඉක්මන් භවයක අවබෝධ වේවා කියලා එහි පළවෙනි සත්‍ය දුක්ඛ සත්‍ය ඒ දුක්ඛ සත්‍යයට අදාළ කරුණු ජීවිතේ මතුවෙනකොට හමු වෙනකොට ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැතිව ඒ පිළිබඳව නුරුස්නා අදහසක් ඇති කරගන්නේ නැතිව කලකිරෙන්නේ නැතිව පලා යන්නේ නැතිව ලෝකයේ කන පිට හරවන්නට දඟලනවා වෙනුවට මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා වටහා ගන්නට අපි ටිකක් උනන්දු වෙනවා නම් ඒ හැම අවස්ථාවකම දහම වටහන්නට ෂණ සම්පත්තියක් කරගන්නට පුළුවන්. මම හිතන්නේ මේ නිවසේ පිනතුන් දීප්ති මහත්මිය ඇතුළු මේ පියාණන් ඒ වගේම මේ නැන්දනියන් ආදී මේ වැඩිහිටි ඥාති හිත මිත්‍රාදීන් බොහෝ දෙනා මේ දහමත් එක්ක කටයුතු කරන්නට උත්සාහ කරන නිසා දහම වටහාගෙන කටයුතු කරන්නට උත්සාහ කරන නිසා මේ අවස්ථාව අන්න බොහෝ දෙනා පරිහරණය කරනවාට වඩා ඥානවන්තව බුද්ධිවත්ව මේ අවස්ථාවට මුහුණ දෙන්නට මේ අවස්ථාව දකින්නට උත්සාහ කරනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. එනිසා තමයි හඬා වැළපීම වෙනුවට අර්ථවත් දෙයක් කරලා අපට ජීවිතය ගැන දහම ගැන වටහා ගන්නට අවකාශ සලස්වා ගන්නට මේ විදිහෙන් යම් උත්සාහයක යෙදෙන්නේ. යම් කිසි කෙනෙකුට ඒ විදිහෙන් අවබෝධයෙන් ජීවිතය දිහා බලන්නට පුළුවන් නම් අවබෝධයෙන් ජීවිතයට මුහුණ දෙන්නට පුළුවන් නම් ඒ තනත්තාට ජීවිතයේ සිදුවෙන හැම සිදුවීමක්ම දහම වටහන්නට සුදුසු අවස්ථාවක්. යම්කිසි විදිහකින් අපි බලාපොරොත්තු වෙන හැටියට දුක් කරදර අපි වෙත නොපැමුණුනොත් අපි කැමති නැහැනේ දුක් විඳින්නට අපි කැමති නැහැනේ අකමැති දේවල් සිද්ධ වෙනවට අපි කැමති නැහැනේ ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නට සිද්ධ වෙනවට. අපි කැමති නැහැනේ අප්‍රියයන් සමග මුසු වෙන්නට සිද්ධ වෙනවට. දැන් ඔය විදිහට අපි අකමැති දේවල් දුරු වෙලා අපි කැමති දේවල් පමණක්ම සිද්ධ වුණොත් කුමක් වෙයිද? කවමදාකවත් අපි නිවන් දකින්න එකක් නැහැ. ඒ කුමක් නිසාද? අපි කැමති හැටියටම හැම දෙයක්ම වෙනවා නම් මොකටද මේ ලෝකය අතහැරලා යන්නේ? අපිට මේ ලෝකේ අතහැරීමේ කිසිම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ එහෙනම් මේ ලෝකේ දුකයි මේකෙන් නිදහස් වෙන්නට ඕනේ. මේකෙන් ගැලවෙන්නට ඕනේ. මේ පීඩාවෙන් අත මිදෙන්නට ඕනේ කියලා අපට අදහස් පහළ වෙන්නේ පිනතුනේ ඇත්තටම මේ දුක කියන එක විටින් විට හරේ අපට ජීවිතේ අත්දකින්නට අත්විඳින්නට සිදු වෙන නිසා. එකෙන් අදහස් කරන්නේ හැම දිනම දුකටපත් වේවා කියන එක නෙවෙයි. හැමෝම සතුටින් ඉන්න එක හොඳයි. හැමෝම සුවපත් ඉන්න එක හොඳයි. අපි හැම කෙනෙක්ම සුවයට කැමති. බුදුහාමුදුරුව පවා දේශනා කරනවා සුඛ කාමානි භූතානි. ලෝකයේ සියලු සත්වෝ සැප කැමැත්තෝය. හැබැයි සැප කැමති වුණාට මේ ලෝකයේ ස්වභාවය තමයි අකමැත්තෙන් හරි දුකත් විටින් විට අපි වෙත පැමිණෙනවා. අපි රුචි නොකරන දේවල් සිද්ධ වෙනවා. බලාපොරොත්තු කඩ වෙනවා. අප්‍රියන් සමග මුසු වෙන්නට සිද්ධ වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නට සිද්ධ වෙනවා. මෙබඳු අපි අකමැති වෙන දේවල් විටින් විට සිද්ධ වෙනකොට ඒවා ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ඒවයින් පලා යන්නට උත්සාහ කරනවා වෙනුවට ලෝකය කන පිට හරවන්නට දඟලනවා වෙනුවට යම් ප්‍රමාණයකින් මේ සිදුවෙන දේ පිළිබඳව අවදියෙන් අපට සිතන්නට පුළුවන් නම් හඳුනා ගන්නට උත්සාහ කරන්නට පුළුවන් නම් එයම අපට දහම වටහන්නට ශ්‍රණ සම්පත්තියක් කරගන්නට පුළුවන්. අපි නිතරම ධර්ම දේශනාවලදී පැහැදිලි කරනවා මම හිතන්නේ පසුගිය ධර්ම දේශනාවකත් අපි පැහැදිලි කළා. අර තායිලන්තේ හිටපු ආචාන් චාහාමුදුරෝ කියනවා මේ ලෝකේ හැම තැනකම ධර්මයේ තියෙනවා. මිනිස්සු අවදියෙන් නොබලන එකයි තියෙන දෝෂය. හරියට බලනවා නම් දහම කියන එක හැම තැනම තියෙනවා. හරියට කල්පනා කරලා බැලුවොත් පඩික්කමෙත් දහම තියෙනවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. මේක අහනකොට මුලින්ම මට ටිකක් හිතට පොඩි කනගාටුවක් ඇති වුණා. ඇයි මේ හාමුදුරුවෝ මේ ධර්මයේ කියන එක පඩික්කමට දැම්මේ? අපි කොච්චර ගෞරවයෙන්ද ධර්මයේ කියන එක සලකන්නේ? වැඳුම් පිදුම් කරමින් පූජනීයත්වයෙන් ධර්ම රත්නයේ හැටියටයි අපි ගරු බුහුමන් කරන්නේ. නමුත් මේ හාමුදුරුවෝ කියන පඩික්කමෙන් ධම තියනවා කියලා. මේක ගැන පොඩි කනගාටුවක් මුලදී ඇති වුණාට හැබැයි උන්වහන්සේ නිකම්ම කටට ආපු දෙයක් නෙමෙයි මොකක් හරි ජීවිතයේ අත්දැකීම් තුලින් ප්‍රායෝගිකව අත්විඳින දෙයකුයි මේ කියන්නේ කියන යම් විශ්වාසයක් අපට තිබුණු නිසා අපි ටික ටික ඒ ගැන සොයා විමසා බලන්නට උත්සාහ කළා. කාලයක් සිතනකොට තමයි ඇත්තටම අපට දැනුනේ මොකක්ද මේ උන්වහන්සේ කියන්නේ. ඇත්තටම හැබෑම ධර්මයේ තියෙන padikkamේ නේද කියලා මටත් හිතුණා ඒක කල්පනා කරලා බලනකොට. ඒ මොකද padikkkම කියලා කියන්නේ බුලත් පිට කාලා කෙල ගහන එක. බුලත් පිට කන්නේ මොකටද මිනිස්සු බඩ පිරෙන්නද ලෙඩ සනීප වෙන්නද? ඒ දෙකෙන් එකකටවත් නෙමෙයි. බුලත් පිට කෑවයි කියලා බඩ පිරෙන්නෙත් නෑ. 아무තෙන් ලෙඩසුව වීමක් කියලා බරපතල විදිහට අපට අපේක්ෂා කරන්න බෑ. හැබැයි తాවකාලිකව පොඩි උත්තේජනයක් ඇති වෙනවා. නිදිමත අඩු වෙලා පොඩි මානසිකව කායිකව යම්කිසි තෘප්තිමත් බවක් උත්තේජනයක් ඒ තුලින් ඇති කරනවා. ඒ නිසා මිනිස්සු එක්ක තමන් බුලත්පුවක් හදාගෙන, gedara dore වවාගෙන, එහෙම නැත්නම් සල්ලි දීලා මිලට අරගෙන වෙහෙස වහන්සේලා ද්‍රව්‍ය රැස් කරගෙන මිනිස්සු බුලත් පිටක් කමන. බුලත් පිට කාලා මොකද්ද කරන්නේ? අඩුතරමින් ගිලිනවවත් නම් කමක් නැහැ. ගිලින්නත් එපා කියලා කියනවා. ඊට පස්සේ අපි බුලත් පිට හපලා පඩික්කමට කෙල ගන්නවා. ටික වෙලාවක් හපහපා ඉඳලා හපේ ඉතුරු වුණොත් ඒකත් හලලා කට හොද ගන්නවා. නැත්නම් ටික වෙලාවක් හපලා කෙලත් එක්කලාම ඒක පඩික්කමට හලනවා. දැන් මොනවද ඉතුරු වෙන්නේ? ඉතුරු වෙච්ච කිසිම දෙයක් නැහැ. తాවකාලික අර උත්තේජනයත් අවසානයේ අපට ඉතුරුයි කියලා කියනවා නම් කියන්න පුළුවන් වෙන්නේ දත් ටිකේ කහටයි පරික්කමේ කහටයි විතරයි. ආපහු අපි දත් ටික උලලා මදිනවා, පරික්කම උලලා හොදනවා. හොදලා මැදලා පිරිසිදු කරලා ආයෙත් හොඳ විතක් සප්පායම් වෙනවා. ආපහු දත් ටිකයි පරික්කමයි දෙකම කිලුට වෙනවා. ආපහු අපි හොදනවා. මේ විදිහට තමයි මුළු සසරේම ස්වභාවය. අපි විවිධ කටයුතු කරනවා විවිධ පින්කම් කරනවා ඒ පින්කම් වලින් අපිට සැප විපාක ලැබෙනවා අපි දෙව්ලොව උපදිනවා මනුලොව උපදිනවා රජ වෙනවා සිටු වෙනවා తాවකාලිකව පරිතෘප්තිමත් බවක් ලැබෙනවා ඒ කුසල විපාකේ ඉවර වුණාම කුසල විපාකයේ කියන එක සදාකාලික දෙයක් නෙමෙයිනේ හැමදාම තියෙන දෙයක් නෙමෙයි බොහොම කෙටි කාලීනයි හරියට ධනය වගේ ධනය වියදම් කරන්න වියදම් කරන්න අහෝසි වෙන්නා වගේ කුසල කර්මයක් විපාක විඳින්න විපාක විඳින්න අහෝසි වෙනවා. එහෙම අහෝසි වුණාම ඉතිරි වෙන කිසිවක් නැහැ. අපි අනන්ත සංසාරයේ දෙව්ලොව ඉපදිලා ඇති, බඹලොව ඉපදිලා ඇති, රජ වෙලා ඇති, සිටු වෙලා ඇති, කොච්චර සම්පත් විඳලා ඇද්ද? දැන් ආපස්සට කල්පනා කරලා බලනකොට අඩුතරමින් එකක්වත් මතකේවත් තියද? එහෙමවත් නැහැ. ඒ සියල්ල ගිලිහිලා ගිහිලා. නමුත් අපි කාටවත් කියන්න පුළුවන් ද මම නම් එහෙම සැප විඳලා නැහැ කියලා? එහෙම කියන්නත් බෑ. එච්චර සැප විඳලා තියෙනවා. නමුත් අදතරමින් මතකේවත් නැහැ. එහෙනම් මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? එකම දෙයයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒවා විඳීමෙන් ඇතිවෙච්ච තෘෂ්ණාව විතරයි. ඒ නිසා මේ ජීවිතේ බොහෝ සම්පත් ලැබෙනකොට තවමදි තවමදි මීට වඩා හොඳ ඒවා ඕන කියලා අපිට හිතෙනවා. ඇයි? ඊට වඩා සුපිරි මට්ටමේ සැප අපි සසරේ විඳලා තියෙන නිසා අන්න ඒ නිමක් නොවන තෘෂ්ණාව ඒ කිලුට විතරයි අපේ මනසේ ඉතුරු වෙලා තියෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සසර ගමන ඔය විදිහට අනිත්‍ය ස්වභාවයට පත් වෙන නිසා අපේ කැමැත්තේ හැටියට පවත්වන්නට බැරි නිසා ඒක දුක වේදනාව ඇති කරනවා මේ ස්වභාවය හරියටම කල්පනා කරලා තේරුම් බේරුම් කරගන්නට පුළුවන් නම් තමයි අමුතු දුකක් කියලා අමුතු පීඩාවක් කියලා විශේෂයෙන් ඇති නොවුනත් බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ නැවත නැවත ගොඩනගන්නට වීමම නැවත නැවත පවත්වන්නට වීමම නැවත නැවත සම්පාදනය කරන්නට වීමම මහා දුක. ඒ පෙර භවයන්හිදී සැප ලැබුණා දැන් ඒව නැහැ. ආයෙත් සැප ඕන නම් ආයෙත් ගොඩනගන්න ඕන. මේක ඉවරයක් නැති වැඩක්. මේක තමයි දුක්ඛය කියලා කියන්නේ. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන ඒ අවස්ථා තුනෙන් සංඛාර දුක්ඛ කියලා කියන්නේ යලි යලිත් ගොඩනගන්න ඕන. ආය සැප විඳින්න ඕන නම් ආය ගොඩනගන්න ඕන. ඊටාම తాවකාලික දෙයක්. මෙහෙම බලනකොට පරික්කම කියලා කියන්නේ මේ මුළු සසර ගමනේම හැබෑම తত্ত্বය අපට පහදා දෙන හොඳම අවස්ථාවක්. නමුත් අපිට මේක නොයැටෙන්නේ ඇයි? අපි ඒ විදිහෙන් සිහි කල්පනාවෙන් ඒ දිහා නොබලන නිසා. හරියට බලනවා නම් පරික්කමේ දහම තියනවා කියලා අජාන්චාහාමුදුරෝ දේශනා කරන්නේ ඒ නිසයි. මේ විදිහට පෙනතුනේ අපට ජීවිතේ හමු වෙන කාරණා පිළිබඳව සිහිනුවණින් බලන්නට පුළුවන් නම් හඬා වැළපෙන්නට හේතු වෙන අවස්ථාවම අපට ප්‍රඥාව අවදි කරගන්නට අවකාශයක් කරගන්නට පුළුවන්. පටාචාරාවට Tamanගේ සැමියා නැති වෙලා, දරුවන් නැති වෙලා, අම්මා තාත්තා නැති වෙලා, සහෝදරයා නැති වෙලා, ගේ දොර නැති වෙලා මේ සියල්ලක්ම නැති වෙච්ච වෙලාවේ ඇය කල්පනා කළේ ඇයි මට මෙහෙම වුනේ? මෙච්චර අසරණව අහිංසකව ජීවත් වෙච්ච අපටයි මෙහෙම වුනේ. අපි කාටවත් වැරද්දක් කළේ නැහැ. අපි කාටවත් කරදර කළේ නැහැ මේ තරම් අහිංසකව හිටපු අපට ඇයිද මෙහෙම උනේ කියලා කල්පනා කරනකොට මනසට සහනයක් නෙවෙයි අසහනයමයි ආත්මානුකම්පාව තුලින් ජනිත කරන්නේ හුඟක් මිනිස්සු මෙහෙම කල්පනා කරනකොට ඒ අය හිතන්නේ Taman අහිංසකව හිතනවායි කියලා. අහිංසකව හිතුවා වුණාට මනස පැවෙන විදිහට, දැවෙන විදිහට ආත්මානුකම්පාවෙන් කල්පනා කිරීම සහනය සුවය ඇති වෙන ක්‍රමයක් නෙවේ පින්නතුනි. මේ විදිහෙන් කල්පනා කරන්න කරන්න Tamanටම දරා ගන්නට බැරි මහා ශෝකයක් මහ වේදනාවක් මනස තුලින් අවදි වෙන්නේ. ඒ නිසා ඒ තුලින්ම පිස්සියක් බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේ හමුවට යද්දී තථාගතයන් වහන්සේ දේශනා කරන නැගණියනි මේ ලෝකේ දේවල් අපට ඕන හැටියට නෙවෙයි සිද්ධ වෙන්නේ. මේ හැම දෙයක්ම සිදු වෙන්නේ හේතු ඇතිවයි. මිනිස්සු උපදින්න හේතු ඇතුව මිනිස්සු මැරෙන්න හේතු ඇතුව ඒ නිසා අපි කැමති වුණත් අකමැති වුණත් ඒව අමුතු වෙනසක් ඇති වෙන්නේ නැහැ හේතුව තියෙනවා නම් ඵලය ඇති වෙනවා අපිට හේතුව වෙනස් කරන්න පුළුවන් නම් ඵලය වෙනස් කරගන්න පුළුවන් ඒ නිසා මැරෙන එක නවත්තන්න ඕන නම් උපදින එක නවත්තන්නට වෙනවා එහෙම නැතුව මැරෙන එක නවත්තන්න බෑ අපි හිතමු දැන් මේ තරුණ මහත්මයා සේරසිංහ මහත්මයා මිය පරලෝකීයේ මොකක් වෙලාද කොහොමද මිය ගියේ කියලා ඇහුවොත් දැන් එතුමා මේ විදිහට අසනීප වෙලයි මිය ගියේ මෙහෙම වෙලයි මිය ගියේ හදිස්සියෙ මිය මෙහෙම නොඑක් જાති අපි කියන්න පුළුවන් කෙනෙකුගේ මරණය පිළිබඳව විමසනකොට එක් එක්කෙනා එක් එක් සාධක ප්‍රකාශ කරනවා එකක්වත් බොරුයි කියන්නට බෑ නමුත් බුදුහාමුදුරෝ දේශනා කරන එකක්වත් නෙවෙයි මරණේ හැබෑ හේතුව මොකද්ද මරණේ හැබෑ හේතුව උත්පත්තිය උත්පත්තිය කියන ප්‍රධාන සාධකයේ තියෙනකොට ආය වෙන එකක්වත් ඕනේ හෘද රෝගයෙන් මැරුණ අය, හදිසි අනතුරෙන් මැරුණ අය, එහෙම නැත්නම් දියවැඩියාව උත්සන්න වෙලා මැරුණ අය, එහෙම නැත්නම් වෙන කෙනෙක් වස දීලා මැරුව අය, එහෙම නැත්නම් Taman විසින් දිවිනසාගත් අය මේ මොනවා කිව්වත් ඒවා ආසන්න සාධක විතරයි. ප්‍රධාන සාධකය වෙන්නේ මොකද්ද? Taman ඉපදීම. උපන්නා නම් අර හේතු ඇතත් නැතත් පුද්ගලයා මරණයටපත් වෙනවා. එවනම් අර හේතු නැවැත්වෙන් පස්සේ අපිට මරණය නවත්තන්න පුළුවන් වෙන්න ඕනනේ. සිය දිවි නසා ගන්න නිසා නම් මිනිස්සු මැරෙන්නේ සිය දිවි නසා ගැනීමෙන් මිනිස්සු වළක්වා ගත්තොත් හැමදෙනාම ජීවත් කරන්න පුළුවන්. හෘද රෝගය නිසා නම් මිනිස්සු මිය යන්නේ හෘද රෝග පාලනය කරන්න පුළුවන් නම් මිනිස්සු සදාකාලිකව ජීවත් වෙනවා. හදිසි අනතුරු නිසා නම් මිනිස්සු මැරෙන්නේ හදිසි අනතුරු 100%ක් වැළැක්වුවොත් මිනිස්සු සදාකාලිකව ජීවත් වෙනවා. එහෙම වෙන්නේ නැහැ. දැන් මේ ඊයේ පෙරේදා එක අම්මා කෙනෙකුගේ මරණය පිළිබඳව අහන්නට ලැබුණා. ඒ මෑණියන් ඉතාම සුවසේ රාත්‍රියේ නිදාගත්ත උදේ බලනකොට නිදාගත්තු ඉරියව්වෙන්න අතපයවත් හොලවලා නැහැ. ඒ හිතපු හැටියටම එහෙම උදේ බලනකොට මම කඳ ඇගේ රස්නේවත් ගිහින් නැහැ තාම. එතකොට මේ කොහොමද? ඒ කිසිම ලෙඩක් හැදෙලා නැහැ. ඇයිද වැරුනේ? ඉපදුණු නිසා එතුමිය අභාවයටපත් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවශේෂ සාධක පාලනය කරන්නට පුළුවන්. ඒවා යම් ප්‍රමාණයකින් මිනිස්සුන්ට උස්පහත් කරගන්න පුළුවන් විය හැකි. නමුත් ප්‍රධාන හේතුව සම්පාදනය කරලා නම් තියෙන්නේ ප්‍රතිඵලය නවත්තන්නට බෑ. ප්‍රධාන හේතුව උපතනම් උපන්නා වූ කෙනෙකුට මරණය අනිවාර්යෙන් කොතැනක හරි කවදා හරි සිද්ධ වෙනවා. ඒක නවත්තන්නට ඕන නම් උපත නවත්තනවා අර වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා උපත නවත්තන්නට බැරි නම් දැනටමත් අපි ඉපදිලා නම් ඉන්නේ ඒබඳු පුද්ගලයාගේ අභාවය අනේ මෙතෙන්දි වෙන්න එපා මෙතෙන්දි නම් වෙන්නට ඕන එහෙම හිතුවයි කියලා මරණය අපේ රුචි අරුචිකම මත නෙවෙයි දෝලණය වෙන්නේ එය උත්පත්තිය නැමැති හේතුව මත ඇතිවෙන ප්‍රතිඵලයක් එනිසා මේක වටහා ගන්නව ඇරෙන්නට මේකට ශෝක වෙලා හඬා වැළපිලා තේරුමක් නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා දැන් අර විදිහට තමන් පිළිබඳව ආත්මනුකම්පාවෙන් හිතලා ශෝකයේ දුක අවදි කරගෙන උම්මත්තක වෙච්ච මේ කාන්තාවට මේ කාරණේ පැහැදිලි කරාට පස්සේ ඇය කල්පනා කරනවා ඉතින් ඇත්ත නේද? දැන් මම හඬා වැළපුණයි කියලා අනේ ඇයිද මෙහෙම වුනේ කියලා ශෝක කළයි කියලා මැරිච්ච කවුරු කවුරුවත් නැවත ඒ අයට ප්‍රාණය යලි ඇති උනේ නැහැ මැරිලා තව තැනක උපදින්නට ඇති හැබැයි මැරිච්ච මිනිස්සුන්ට පණ ආවේ නැහැ එබඳු මරණය මරණයමයි මේක ගැන හිත හිතා නිකන් තැවෙන එක විතරයි ඒකේ ඇති තේරුමක් නැහැ එහෙනම් ඇත්තටම කොහොමද මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ? අන්න නුවණින් කල්පනා කරලා බලනකොට ඇය සියලුම දුකින් නිදහස් වුණා. ඒ කියන්නේ නැවත කවදාවත් නොමැරෙන හැටියට ඇය සියලු කෙලෙසුන් නසලා නිවන් අවබෝධ කළා. දැන් එතකොට පටාචාරාව උම්මත්තක උනේ මොකක් නිසාද? බිරිඳ සැමියාගේ දරුවන්ගේ අභාවය නිසා. පටාචාරාව අරහත්ත්වයටපත් උනේ නිවන් දැක්කේ මොකක් නිසාද? සැමියාගේ දරුවන්ගේ අභාවය නිසා එකම සිද්ධිය නුවණින් තොරව කල්පනා කරනකොට දුක වේදනාව ඇති කරනවා ඒ සිද්ධිය පිළිබඳවම නුවණින් කල්පනා කරනකොට සියලු දුකෙන් නිදහස් වෙනවා එනිසා බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා වැරදි විදිහට ලෝකය ගැන හිතුවොත් හැමදාම දුක් විඳින්නට පුළුවන් හැබැයි නිවැරදි දැක්මක් ඇති කරගන්න පුළුවන් නම් ලෝකෙ සිද්ධ වෙන හැම දෙයකින්ම අපට මතුවෙන්නේ ධර්මයි මේ හැම දෙයක් තුළම අපට අනිත්‍ය ප්‍රකට වෙනවා. මේ හැම දෙයක් තුළම අපට දුක ප්‍රකට වෙනවා. මේ හැම දෙයක් තුළම අපට අනාත්මය ප්‍රකට වෙනවා. මොකක්ද අනාත්මය කියන්නේ? අපට ඕන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අනාත්මේ තව ගැඹුරු අදහසක් තියෙනවා ආත්මීය ආත්ම වූ ස්වභාවයක් නැහැ අවිඤ්ඤාසී ශක්තිය භවෙන් භවයට ගමන් කරන ඒ වගේම අනිත්‍යතාවයටපත් වුනහම ඉතිරි වෙන යම්කිසි අවිඤ්ඤාසී ශක්තියක් කිසිවක නැහැ ඒ වගේම Tamanගේ රුචිකත්වයේ මත කිසිවක් පවතින්නේ නැහැ. මෙන්න මේ ලක්ෂණය, මෙන්න මේ ස්වභාවය මේ ධර්මතාවයන්ගේ පවතිනවා. දැන් ඕනනම් අපට අපි ප්‍රියමනාප කෙනෙක් අපි කැමති නැති වෙලාවක මරණයටපත් වුනහම මේ යථාර්ථය අපට සිහි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපට ඒ පිළිබඳව හඬා වැළපිලා කනගාටු වෙන්නටත් පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට ප්‍රඥාවෙන් ලෝකය දිහා බලන්නට පුළුවන් නම් හැම තැනකම දහම දකින්නට පුළුවන් ප්‍රඥාවෙන් තොරව නම් අපි ලෝකය දිහා බලන්නේ අපට කිසි තැනක දහම පෙනෙන්නේ දුක වේදනාව පමණයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තානං චේප්‍යං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තින්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතෝ තවන් තමන්ට ආදරය කියලා හිතෙනවා නම් ආදරය කියලා දැනෙනවා නම් ඒ ඥානවන්තයා විසින් මේ දුබල ජීවිතය රැකගන්නට සුදුසු යමක් කරන්න. දුබල ජීවිතය කියලා කිව්වේ මේ කය අනිත්‍යයි අසාරයි. බොහොම සුළු දේවල් ටිකක් මත රඳා පවතින්නේ. ඕනම මොහොතක අභාවයට යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කය මොනතරම් සරල සාධක මතද පවතින්නේ කියනවා නම් උන්වහන්සේ එක්තැනක දේශනා කරනවා මහණෙනි මේ සත්‍යයේ ආශ ඉතාම අල්පයි. බොහොම කෙටි කාලයකින් අභාවයට යනවා. මේ සත්‍යයේ ජීවිතය කියන එක රඳා පවතින්නේ මෙන්න මේ බඳු සාධක ටිකක් මත. කෙබඳු සාධකද? අස්සාස පස්සාසූප නිබද්දංච. ආස්වාස ප්‍රස්වාසයේ නැමැති සාධකයේ මතයි මේ කය පවතින්නේ. හොඳට හුස්ම ගන්නකම් විතරයි මේ කය ජීවේ පවතින්නේ. හරියට හුස්ම ගන්න බැරි වුණොත් පුද්ගලයා එතන ඉවරයි. වායු රැල්ල කියලා කියන්නේ මොන තරම් චංචල දෙයක්ද? මොන තරම් අස්තිර දෙයක්ද? අන්න ඒ තරම් අස්තිර චංචල සාධකයක් මත තමයි මුළු ජීවිතේම පවතින්නේ. ඒ වායු රැල්ලේ පොඩි වෙනසක් ඇති වුණොත් පුද්ගලයාගේ අභාවය සිද්ධ වෙනවා. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා සීතුන් හූප නිබද්දංච මේ පුද්ගලයාගේ ජීවිතේ පවතින්නේ සීතෝෂ්ණ සමබරව පවතින තාක්කල්. යම් මොහොතක සීතෝෂ්ණ සමවර නොවුනොත් පුද්ගලයා භාවයටපත් වෙනවා. දැන් ඔය ඉන්දියාව වගේ රටවල් වල සීතල වැඩි වෙනකොට මිනිස්සු මැරිලා, උණුසුම වැඩි වෙනකොට මිනිස්සු මැරිලා. අපේ රටේ හැම කාලවකවානුවකම යම් ප්‍රමාණයකට ඔරොත්තු දෙන්නට පුළුවන් සමශීතෝෂ්ණ ගුණයක් තියෙන නිසා සීතලෙන් මිනිස්සු මැරුණාය උණුසුමෙන් මැරුණාය කියන එක අපේ රටේ අපට අහන්න අවස්ථාව නැහැ. නමුත් ලෝකේ ගොඩාක් රටවල් වල සීතල නිසා මිනිස්සු මැරෙනවා. උණුසුම නිසා මිනිස්සු මැරෙනවා. ඇයි ඒ? මේ කය රඳා පවතින්නට පුළුවන් වෙන්නේ සීතෝෂ්ණ ඔරොත්තු දෙන මට්ටමට තිබුණොත් විතරයි. සමව පැවතුනොත් විතරයි. ඒ తත්වය උස්සුනොත් පහත් වුනොත් ඇත්තටම සීතෝෂ්ණ කියලා දෙකක් නැහැ. තියෙන්නේ උණුසුම පමණයි උණුසුමේම අඩු බව සීතල කියලා හඳුනා ගන්නවා උණුසුමේ වැඩි බව උෂ්ණයයි කියලා හඳුනා ගන්නවා එහෙනම් මේ උෂ්ණත්වය සමබරව තිබුණොත් ජීවිතේ පවතිනවා විකෘති වුණොත් ඉතා වැඩි වුණොත් හෝ ඉතා අඩු වුණොත් හෝ පුද්ගලයාගේ ජීවිතය අභාවයටපත් වෙනවා. එතකොට ඒ තරම් සරල කාරණයක් මත බාහිර සාධකයක් මත ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා ආහාරූප නිබද්දංච ආහාරය මතයි පුද්ගලයාගේ ජීවිතේ පවතින්නේ. කබලින්කාර ආහාර වශයෙන් හපලා කන දේවල් හරි එහෙම නැත්නම් අඩුතරමින් එන්නත් වශයෙන් හරි එහෙම නැත්නම් පෙති වශයෙන් හරි අඩුම තරමින් ආස්වාස ප්‍රස්වාසයේ වශයෙන් හරි අපිට ආහාරය ශරීරගත කරගන්නට වායුව හරහා හරි පුළුවන් නම් විතරයි මේ කය පවතින්නේ එහෙම නැත්නම් පුද්ගලයා අභාවයටපත් වෙනවා ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා ඉරියාපතූප නිබද්දංච යාම සිටීම හිඳීම නිදා ගැනීම කියන මේ සතර ඉරියව්ව මනමින් පවත්වන්නට පුළුවන් තාක්කල් තමයි මේ කය පවතින්නේ හරියට ඉරියව් පවත්වන්නට බැරි වුණොත් එතරින් පුද්ගලයාගේ අභාවය සිද්ධ වෙනවා මේ තරම් සරල කරුණු ටිකක් මත පවතින මේ ජීවිතය මහා කාලයක් පවතී කියලා අපට හිතන්නට පුළුවන් කමක් නැහැ. ඒ තරම් දුබල ජීවිතයක් ඇතුවනම් තමන් ජීවත් වෙන්නේ. තමන් තමන්ට ආදරේ කියලා වැටහෙනවා නම් ඒ තනත්තා විසින් ජීවිතේ යාම තුනෙන් එක් යාමයකදීවත් තමන්ගේ ජීවිතේ රැකගන්නට කටයුතු කළ යුතුයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. මොකක්ද ජීවිතේ රැකගන්නට කියන්නේ? මේ ලෝක වශයෙන් අකාලයේ මිය නොයා ආරක්ෂා වෙන්නටත් සාංශාරික වශයෙන් අපේ ජීවිතේ සුරක්ෂිත වෙන්නට. කෙනෙක් අකාලයේ මිය පරලෝ යන්නේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි හැම කෙනෙක්ම සසර ගමනේ කුසල් විතරක් නෙමෙයි පින්නතුනි කරලා අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ මම නම් සසරේ පින්කම් විතරයි රැස් කරලා තියෙන්නේ කුසල් දහම් විතරයි රැස් කරලා තියෙන්නේ මම නම් ප්‍රාණඝාතය අදත්තාදානය කරලා නැහැ එහෙම කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කාටවත් කියන්නට බෑ මහබෝසත්වරයෙකුටවත් පැවිද්දෙකුටවත් එහෙම කියන්නට බෑ ඒ සසරක් ඕනේ නැහැ මේ ජීවිතේ නම් මම පව්කම් කරගෙන නැහැ කියලා අපි කාටද කියන්න පුළුවන්? අපි කාටවත් කතා කරලා කියන්නට බෑ. ඒ පව්කම් ඔක්කොම පැත්තකින් තියෙන එකක් ගැන මම නම් මේ ජීවිතේ කවදාවත් සත්තු මරලා නැහැ කියලා අපි කාටවත් කියන්න පුළුවන්. එහෙම පුළුවන් කෙනෙකුත් අපිට හොයාගන්නට බෑ. දැන හෝ නොදැන ඒ බඳු පව්කම් අපි අතින් සිද්ධ වෙනවා. එහෙමනම් බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ බඳු ප්‍රාණඝාතාදී අකුසල් ඒ කර්ම විපාකය යම් මොහතක උත්සන්න වුණොත් යම් කරුණක් පැමිණිලා ජීවිතය අහෝසි වෙන්නට පුළුවන් අකාලයේ අපි ඕන කෙනෙකුට මේ தত্ত্বය උදා විය හැකි පින්නතුනේ ඒ සඳහා සාධක අපි සතුව තියෙන නිසා විශේෂයෙන්ම දැන් මේ ඉදිරි කාලය අපට ඒබඳු විපත් බහුල මිනිසුන්ගේ ජීවිත විනාශ වෙන්නට අහෝසි වෙන්නට ඉඩ කඩ වැඩි කාලවකවානුවක් හැටියට ස්වභාවික විපත් බහුල කාලයක් හැටියට මේ කාලවකවානුව අපට හඳුනා ගන්න පුළුවන්. මේක 아무තු අනාවැකියක් නෙමෙයි හොඳට සිහි කල්පනාවෙන් ලෝකය දිහා බලනකොට අපි කාටත් තේරෙනවා. දැන් මිනිස්සු බලාගෙන හිටියේ 21 වෙනිදා තමයි දිනේ එදාට තමයි ලෝකය විනාශ වෙන්නේ කියලා බලාගෙන හිටියා. ඒතකොට ජනමාධ්‍යනොත් මේක මතු කර කර කිව්වා. ආ 21 මොකුත් තුන්නේ නැහැ. ආ එහෙනම් මොන බොරුද? ඒ නිකම් ප්‍රලාප විතරයි. කිසි දෙයක් වෙන්නේ නැහැ. දැන් මිනිස්සු ඉන්නේ තත්ත්වේ. දැන් ඉතින් මොකුත් වෙන්නේ නැහැ. 21 පැන්නනේ. පින්නතුනේ 21 වෙනිදා අමුතුවෙන් විනාශ වෙන කතාවක් නෙමෙයි. අපි නිරන්තරයෙන්ම සමාජයේ දැනුවත් කළා 21 වෙනිදා පමණක් සිදුවෙන දෙයක් ගැන නෙමෙයි කතා කරන්නේ 21 වෙනිදා කියලා කියන්නේ ඒ අනතුරු ඇතිවීමේ එක්තරා ප්‍රබල දිනයක් පමණයි එතෙන් පටන් ඉදිරි වර්ෂ කිහිපයක්ම මේ විපත් සමයපත් වෙනවා. ඒ தත්ත්වය ඇති වෙන්නට සාධක තියෙනවා මේ ලෝකේ කොහොමද අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා හැම දෙයක්ම නැති වෙනවා ඒක අමුත්තක් නෙමෙයි පින්නතුනේ නමුත් මේ කාලවකවානුවේ මේ සිදුවෙමින් පවතින මේ උත්සන්න වෙන ස්වභාවික විපත් ඒ ලෝකයේ ස්වභාවික අනිත්‍යතාවය මත සිදුවෙනවාම පමණක් නෙවෙයි මිනිසුන්ගේ පාප ධර්ම අසත් ධර්ම උත්සන්න වීම මත ලෝකයේ ස්වභාවික විපත් වැඩි වෙනවා බුදුහාමුදුරුව බොහෝ තැන දේශනා කරලා තියෙනවා බොහෝ සූත්‍රවල දේශනා කරලා තියෙනවා මිනිසුන්ගේ සිත් සතන් අකුසලයෙන් දූෂිත වෙනකොට අසත් ධර්මයෙන් විනාශ වෙනකොට මනුස්ස ධර්ම වලින් පිරිහෙනකොට මිනිසුන් කොහොමද විනාශයටපත් වෙන්නේ සබා දහමෙන් කොහොමද ඒ අයට දුක් විපත් පැමිණෙන්නේ? ඉතින් ඒ නිසා මේවා එක දවසක සිද්ධ වෙනවා, දවස් දෙකක සිද්ධ වෙනවා කියන එකක් නෙවෙයි පින්නතුනේ. මේවා ස්වභාවික දේවල් කියලා වාද විවාද කර කර තර්ක විතර්ක කර කර ඉන්න එක නෙමෙයි. එහෙම වෙනවාමයි නෑ, එහෙම වෙන්නේ නෑයි කියලා අනාවැකි කිය කිය පිල් බෙදිලා ඔවුනොවුන් කා කොටා ගන්න එක නෙවෙයි පින්නතුනේ. මේ தත්වයන් තරමක් හරි අවම කරන්නට අපිට මොකද්ද කරන්න පුළුවන්? ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා තමන් තමන්ට ආදරේ නම් ඒ නුවණැත්තා විසින් ඒ ආදරේ කියලා දැනෙන තැනැත්තා විසින් ජීවිතේ යාම තුනෙන් එක් යාමයකදීවත් තමන් රැකගන්නට සුදුසු ප්‍රතිපදාවක් පුරුදු පුහුණු කරා. කොහොමද තමන් රැකෙන්නේ? බුදුහාමුදුරෝ දේශනා කරනවා අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛතේ. පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛතේ. යම් කිසි කෙනෙකුට තමන් රැක ගන්නට ඕන නම් ඒ තැනත්තා අනුන් රැකිය යුතුයි. යමෙක් අනුන් රකිනවා නම් ඒ තැනත්තා තමයි තමන් රැක ගන්නට සමත් වෙන්නේ. මේ මොකක්ද කියන්නේ? හේතුව සහ ඵලය. වැපුරු දෙහි අස්වැද්ද. තව කෙනෙකුගේ ජීවිත රැක්කොත් ඒකට අපි කියනවා මොකක් කියලාද? અભය දානයයි. અભය දානය දුන්නොත් තමන්ගේ ජීවිතය රැකෙනවා. අපේ සුවය සඳහා අපේ පහසුව සඳහා අනුන් නසන්නට අනුන්ට පීඩා කරන්න අනුන්ට හිංසා කරන්නට අපි පෙළඹෙනවා නම් එයම තමයි Taman විනාශ මුඛයට යන මඟ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා Tamanට Taman රැකෙන්නට ඕන නම් ඒ තනත්තා විසින් අනුන් රකින්නට උත්සාහවත් විය යුතුයි. එතකොට සසර ගමනේ අපි අනුන්ගේ ජීවිත විනාශ කරලා මේ ජීවිතේ දැනගෙන හෝ නොදැන අනුන්ගේ ජීවිත විනාශ කරලා යම් කර්ම ශක්තියක් අපි ඇති කරගෙන තියනවා නම් ඒ කර්ම වේගය විවිධ පැතිවලින් අපි වෙත පැමිණෙන්නට පුළුවන් වෙනතුන. මේ කර්ම ශක්තිය අපි වෙත ක්‍රියාත්මක වෙන මාධ්‍ය තුනක් ලෝකයේ තුල අපට හමු වෙනවා. එකක් තමයි Tamanගේ මනස හරහා කර්මයේ විපාක දෙනවා. දෙවෙනි එක තමයි අනුන්ගේ මනස හරහා අපේ කර්මය අපි වෙත ක්‍රියාත්මක වෙනවා. තුන්වෙනි ක්‍රමය තමයි සබා දහම හරහා අපේ කර්මය අපි වෙත ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් මේ විදිහට යම් කිසි කෙනෙක් සසර ගමනේ ප්‍රාණඝාත කුසලයක් කරලා තියෙනවා. දැන් මේ කර්මය උත්සන්න වෙලා මතුවෙනකොට තමන්ගේ මනස දුර්වල නම් තමන්ගේම මනස තුලින් මේ කර්ම ශක්තිය මතුවෙනවා. මතුවලා එතනත්තට හිතෙන්න පුළුවන් දිවිනසා ගන්නට ඕන. අම්මත් එක්ක තාත්තත් එක්ක බිරිඳත් එක්ක දරුවත් එක්කම දබර වෙලා ඒ අය සමග ගැටිලා හොඳ පාඩමක් උගන්වන්නම් කියලා ජීවිතේ නැති කරගන්නට තීරණය කරනවා. එහෙම නැත්නම් බලාපොරොත්තු කඩ වෙලා අපේක්ෂා භංගත්වයට පත් වෙලා සමාජයට මුහුණ දෙන්නට බෑ. තමන්ම තීරණය කරනවා දිවිනසා ගන්න. අනුන් පාඩමක් ඉගෙන ගන්න එක කෙසේ වෙතත් තමන් දන්නෙත් නැහැ අනුන් දන්නෙත් නැහැ තමන්ගේම කර්ම ශක්තිය තමන්ගේම මනස තුළින් මතුවලා තමන්ගේ ජීවිතය විනාශ කරනවා හැබැයි ද්වේෂ සහගතව සියදි විනාශා ගන්නවා කියන එක ඊටාම බරපතල කාරණයක් ඒක මනුෂ්‍යාත්ම භාවයකට නැවත පැමිණෙන්නට තියෙන ඉඩකඩ ඇහිරෙන්නට හේතුවක් වෙනවා එයි මේ ලබාපු මනුෂ්‍ය ජීවිතේ ප්‍රතික්ෂේප කරන්නේ යම් කර්ම ශක්තියකින් මනුලොවට පැමුණා වුණත් අර ආයු කාලය එනකොට නැවතත් දිවිනසා ගන්නට සිතුවිලි පහළ වෙනවා. ඊළඟ ආත්ම වෙනකොට ආත්ම දෙකක හුරුව නිසා කොහොමත් එතනට පෙළවෙනවා. ඊළඟ ආත්ම වෙනකොට ආත්ම තුනක හුරුව නිසා අනිවාර්යෙන් පෙළවෙනවා. මෙහෙම එන්න එන්න වැඩි වෙනවා. පරපණ නැසීම හොඳයි කියනවා නෙමෙයි. හැබැයි පරපණ නැසුවොත් ඒක එන්න එන්න ගෙවිලා යනවා. ඒ කර්ම ශක්තිය විපාක දීලා විපාක දීලා ආත්ම සියයකින් දහසකින් හරි කල්ප 100කින් දහසකින් හරි ඒක ගෙවිලා ගෙවිලා ඉවර වෙනවා විපාක දෙලා. හැබැයි ද්වේෂ සහගතව සියදි විනාශා ගන්නවා කියන එක එන්න එන්න වැඩෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ නිසා අනුන්ගේ දිවිනසීම හොඳයි කියන එක නෙමෙයි ඒකත් බරපතල අපරාධයක් පාප කර්මයක්. හැබැයි Tamanගේ ජීවිතය ද්වේෂ සහගතව විනාශ කරගන්නවා නම් ඒක ඊටත් වඩා බරපතල කර්මයක් කියලා කිව යුතු වෙනවා. එතකොට Tamange මනස හරහා මේ කර්ම ශක්තිය මතු නොවුනොත් මොකද වෙන්නේ? අනුන්ගේ මනස හරහා ක්‍රියාත්මක වෙනවා Taman වෙත. ළඟ ඉන්න අනිත් මිනිස්සුන්ට හිතෙනවා වෙඩි තියන්න ඕන, බෝම්බයක් ගහන්න ඕන, පීයෙන් අනින්න ඕන, වස ටිකක් දෙන්න ඕන, හූනියමක් කරන්න ඕන. අනිත් මිනිස්සුන්ට හිතෙනවා අපි ගැන. ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. නියමිතව වැඩේ කළා කියලා හිතාගන්න. නියමෙතම කිරීම කෙසේ වෙතත් ඒ අය දන්නේ නැහැ අපි දන්නේ නැහැ අපේ කර්ම ඒ අය හරහා අපි වෙත ක්‍රියාත්මක වෙලා අනුන්ගේ කර්ම ණයට ගන්නවා කියලා කියන්නේ ඒක අනුන්ගේ කර්ම කරපින්නා ගන්නවා අදාළ පුද්ගලයා කර්මයෙන් නිදහස් වෙනවා Taman එතන ඉඳලා දුක් විඳිනවා මුගලන් හාමුදුරන්ට උනේ එහෙම තමයි උන්වහන්සේ පෙර සසරේ කර්මයක් කරගෙන තිබුණ මව්පියන්ට තලලා ඒ කර්මේ විපාක දෙන්නට ඕන නමුත් උන්වහන්සේ තුලින් ඒක මතුවෙන්නට විදිහක් නැහැ උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නිසා. ඒ නිසා අහල පහල ඉන්න මිත්‍යා දෘෂ්ටිකය හරහා මේ කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා. මුගලන් හාමුදුරුවෝ කර්මයෙන් නිදහස් වුණා. අර 500ක් දෙනාට මොකද වෙන්නේ ඇත්තේ? මුගලන් හාමුදුරුවන්ගේ කර්මය කියලා ඒගොල්ලෝ නිදහස් වෙන්නේ රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීමේ මහා ආනන්තරේ පාප කර්මය අනන්ත සසරේ විඳවනවා. ඇයි මේ ඒ තමන්ගේ කර්ම අනුන් හරහා ක්‍රියාත්මක වෙන ස්වභාවය? එහෙම ක්‍රියාත්මක නොවුණු සබා දහම හරහා ක්‍රියාත්මක වෙනවා. ගහක් කනම් වැටිලා, වාහනයක හැප්පිලා, රෝගයක් මතුවෙලා, ගම් වතුර ගලලා, මුහුද ගොඩ ගලලා නොයෙක් ස්වභාවික විපත් මතුවෙලා ජීවිතයක් අහෝසි වෙන්නට පුළුවන් වෙන තුනේ. දැන් මේ කාල වකවානුව කියලා කියන්නේ ওই සබහාදහම හරහා පුද්ගලයන්ගේ කර්ම ශක්තිය විපාක දෙන්නට ප්‍රබල අවස්ථා පැමිණෙන කාල වකවානුව. ඒකෙන් කියන්නේ අපේ කර්මය නිසාම ගම් වතුර ගලනවා මුහුද ගොඩ ගලනවා කියන එක නෙමෙයි. මිනිස්සුන්ගේ අසත් ධර්මය, පාප ධර්මය, අකුසලය, අයහපත නිසා සහ ස්වභාවිකව ඇතිවෙන යම් යම් විපරීත ස්වභාවයන් නිසා ලෝකයේ ස්වභාවික විපත් හටගන්නවා. ඒ ස්වභාවික විපත් වලට මම ගොදුරු වෙනවද නැද්ද? ඒක තීරණය වෙන්නේ මට ඒ සඳහා ගොදුරු වෙලා අකාලේ දිවිනසෙන්නට දුර්වල තනක් මගේ ජීවිතේ මා සතුව තියෙනවා නම් හරියටම එතනට යන්න පුළුවන්. දැන් ওই මොහොත ගලගලපු වෙලාවේ අපට අහන්නට ලැබුණේ කවදාවත් කෝච්චිය ගිහින් නැහැ කියලා එදාටම කෝච්චිය යන්න හිතාගෙන ගියා. ආය ආපහු ආවේ නැහැ. එතකොට මෙහෙම ජීවිත. එතකොට ඔය ඉංග්‍රීසියට අපට අහන්නට ලැබුණා ඉංග්‍රීසි හිටපු අය ගාල්ලේ ගියා කාලකින් ඥාතීන් බලන්නට යන්න බැරි වුණා කියලා. ගාල්ලේ හිටපු අය එදාම ඉංග්‍රීසියාව කාලකින් යන්න බැරි වුණානේ කියලා. එතකොට මොහොත ගොඩ ගැලුවා ඉංග්‍රීසියේ ඉඳලා ගිය අය ගාලු ගියා ආය ආවේ නැහැ. ගාල්ලේ හිටපු අය ඉංග්‍රීසියට ආවා ඒගොල්ලෝ මෙහෙනකොට ජීවිතෙත් රැකුණා ගෙවල් දොරවල් ඉඩකඩම් ඔක්කොම තියෙනවා කවුරුත් නැහැ ඔක්කොම ගිහිල්ලා මොහොතට ගිහිල්ලා. ඒගොල්ලෝ මෙහෙ පදිංචි වුණා. එතකොට මේ වෙනස ඇති වෙන්නේ කොහොමද? ජීවිතය අකාලේ තොර වෙන්නට සාධක නැතිනම් මුහුද ගොඩ ගැලුවත් සියල්ල කන පිට හැරුණත් Tamanගේ ජීවිතය සුරක්ෂිත වෙන්නට Taman සතුව සාධක තියනවා නම් ඒ Tamanට ලොකු රැකවරණයක් වෙනවා පින්නතනේ. ඒ නිසා ස්වභාවික විපත් කොතෙක් පැමුණුණත් අපට හැකි ප්‍රමාණයෙන් ඒ ස්වභාවිකව පොදුවේ මතුවෙන විපත් අවම කරන්නට අපි උනන්දු වෙන්නට ඕනේ එහෙම කරගන්නට හයිය නැත්තම් අඩුතරමින් තම තමන්වත් රැකෙන්නට ස්වභාවික විපත් වලින් හෝ ලෙඩ රෝග වලින් හෝ එහෙම නැත්නම් අනිත් අය විසින් අපිව ඝාතනය කිරීමෙන් හෝ එහෙම නැත්නම් අපි තුලින්ම අපිව විනාශ වීමෙන් හෝ මේ මොන ක්‍රමෙන් හරි අකල් විපත් වලට ගොදුරු වෙලා ජීවිතේ විනාශ නොවෙන්නට නම් ජීවිතේ සුරක්ෂිත වෙන විදිහේ කුසල් දහම් අපේ ජීවිතේ වැඩි වැඩියෙන් සම්පාදනය කරගන්න ඕනේ මොනවද බඳු කුසල් දහම් විශේෂයෙන් ප්‍රාණඝාතයෙන් වැළකීම සහ අබේදානමේ කුසල් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියනකොට ගවයෝ නිදහස් කරන එක විතරක් නෙමෙයි කුරා කුඹුවෙක් හරේ වතුරකට වැටලා ඉන්න සතෙක් හරේ ගොඩින් අරගෙන තියන්න පුළුවන් නම් කරුණා මෛත්‍රී ඒ ජීවිතයක් නිදහස් කිරීම ඒ වගේම ගවයෝ නිදහස් කරනවා නම් මස් කඩේට ගිහිල්ලා සල්ලි පිදුවයි කියලා ඒ පුදන මුදලෙන් ඊට පහුවදා ගවයෝ තුන් දෙනෙක් හරි හතර දෙනෙක් හරි ආයෙ කොක්කට යන එක තමයි සිද්ධ. ඒ නිසා අපි උනන්දු වෙන්න ඕනේ ඊට කලින් අපිට ඒක වළක්වන්න පුළුවන් නම්. ඒ කියන්නේ ගවඝාතකාගාරයට ගවයා යන්නට කලින් අපිට දැනුවත් වෙලා ගමේ මිනිස්සු හරක් විකුණන තැනින් ඒ මිනිස්සු ගවයා විකුණන්නේ මොකක් හරි කො සල්ලි නැතිකම නිසා කො නඩත්තු කරන්න බැරිකම නිසා මොකක් හරි සාධකයක් නිසානේ. එතන අපට සොයලා එතනට මුදල් ටික දීලා ගන්නට පුළුවන් නම් එක පැත්තකින් අර කඩේට දෙනවා වගේ තුනෙන් එකකට විතර අඩු මුදලකට අපිට යබේදානය කරගන්නත් පුළුවන් මුදල පැත්තකින් තිබ්බා වුණත් මුදුර සම්පූර්ණයෙන් අමතක කළා වුණත් ඒ කරන කුසලය අර්ථ සම්පන්නව කරගන්න පුළුවන්. ඇයි ඒ ගවයට විතරක් නෙමේ અભේදානය දෙන්නේ තන්දී මිනිසාටත් එක්කලයි. ඇයි? අර ගවයා මස් කඩේට විකුණනවා නම් විකුණලා මරණයට කැප කළා නම් ඒ අකුසල කර්මය අර මිනිස්සයා කල්ප කීයක් වෙඳීද? ඒ අනන්ත සසරෙහි උපදිනින් උපදිනින් අකල් මරණයට ගොදුරු වෙන්නට තියෙන ඉඩයි අපි අහෝසි කරලා ඒ මිනිස්යාගේ ජීවිතයත් ආරක්ෂා කරා. ගවයාගේ ජීවිතේ මේ ආත්ම භාවයේ රැක්කා වෙනවා. මිනිස්යාගේ ජීවිතේ කල්පකාලාන්තරයක්ම ආරක්ෂා කරා වෙනවා. ගවයාගේ සහ මිනිසාගේ කියන දෙදෙනෙකුගේ ජීවිත එකවර සුරක්ෂිත කරලා මහා බෙදානයක් කරගන්න පුළුවන් අවස්ථාව මිනිස්සු එච්චර ගණන් ගන්නෑ අර බෙල්ල කපන්න හරියට අර මේ ගෙනහිල්ලා තියලා පිහිය උස්සනකොට එහෙම නැත්නම් ආයුධය උස්සනකොට ඔන්න බේරගෙන අරන් આવත් අන්න ඒක තමයි અભේදානය කියලා හුඟක් දෙනා කල්පනා කරනවා. එහෙමත් රකින්නට පුළුවන් නම් කමක් නැහැ. නමුත් අද වෙලා තියෙන ඒවා ව්‍යාපාර බවට පත් වෙලා. ඒ නිසා මිනිස්සු දන්නවා මේ එන්නේ અભේදානය දෙන්නටයි කීයයි කිව්වත් තරයි යනවා. ඒ නිසා වටිනාකම වගේ 3-4 ගුණයක් වැඩි කරලා තමයි කියන්නේ. හැබැයි අපි ඒ දෙන මුදලෙන් ඒ ගවයා රැකෙන්නට පුළුවන්. හැබැයි අර මිනිස්සයා ගව ඝාතනයෙන් වළකින්නෙත් නෑ. ඒ වගේම කවදාවත් අන්ගවයින්ට අභය ලැබෙන්නෙත් නෑ. ඒ මුදලින්ම සමහරට පහෝදා තව හරක් දෙතුන් දිනේ අරගෙන ඇවිල්ලා බෙලි කපන්නට පුළුවන්. ඒ නිසා මේ ඊයේ පෙරේද අපට ආරංචි වඩා හොඳ උපක්‍රමයක් ওই වැල්ලවායේ පැත්තේ එක මහත්මයෙක් කරපු කටයුත්තක් වාර්ෂිකව රජය මගින් මේ ගවඝාතකාකාර එක් එක්කෙනාට වෙන්දේසි කරනකොට හොඳ සදහවත් බෞද්ධයෙක් මේ ගවඝාතකාගාරේ ඒ වර්ෂයේ මුදල් ගෙවලා ලක්ෂ ගාණක් ගෙවලා Tamanta අත්පත් කරගත්තා. අත්පත් කරගෙන ඔහු මොකද කරන්නේ අර වර්ෂයේ මුළුල්ලේම ඒ ගවඝාතකාගාරේ ගවයෝ මරන්න ඉඩ දෙන්නේ නැතුව අර මුදල Taman අතින් රජයට ගෙවලා ඒ ගවඝාතකාගාරේ නිදහස් කරලා තියලා තියෙනවා. එතකොට ඒ ඝාතකාගාරයේ නැරෙන්නට හිටපු සියලු ගවයින්ට અභයදානය දුන්නා. හැබැයි ඉතින් සෑහෙන මුදලක් වැය කරලා. ඉතින් මේ වගේ විවිධ උපක්‍රම අපට භාවිතා කරන්නට පුළුවන් නිවැරදි කුසල් කරද්දී. නමුත් කොයි දේ වුණත් ටික කාලයක් කරගෙන යනකොට කෛරාටික මිනිස්සු ඒවා ව්‍යාපාරයක් බවට පත් කරගෙන ලාභ උපයන ක්‍රම හදා ගන්නවා. එතනින් එහාට කුසලයේ තියෙන වටිනාකම් හැල්ලු වෙලා යනවා. ඉතින් ඒ නිසා અભේදානය හොඳ අදහසින් කරනවා නම් මොන ආකාරයෙන් හරි සත්භාවයෙන් කිරීම වටිනවා. ඒ බඳු කුසල් Tamanගේ ජීවිත මෙලවත් පරලොවත් සුරක්ෂිත වෙන්නට හේතු වෙනවා. ඒ වගේම ප්‍රාණඝාතයෙන් වළකින්නට හැකි හැම මොහොතකම හොඳට මනස ශක්තිමත් කරගෙන අදිෂ්ඨාන කරගෙන Tamanට රැකෙන්නට පුළුවන් නම් ඒ અભේදානමේ කුසල්, ඒ ප්‍රාණඝාතයෙන් වැළකීමේ කුසල් ඕනම මොහොතක අපට Tamanගේ ජීවිතය රැක ගන්නත් අන් අයගේ ජීවිත රකින්නටත් ඒකාන්තයෙන් උපකාර වෙනවා පින්නතුනේ. මහා විපතකදී ස්වභාවික විපතකදී වුණත් Tamanගේ ජීවිත සුරක්ෂිත කරගන්න සත්‍යක්‍රියාවක් කරන්නට අපට භාවිතා කරන්න පුළුවන්. අනුන්ගේ ජීවිත රකින්නට සත්‍යක්‍රියාවක් කරන්නට අපට භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා ජීවිතය බොහොම తాවකාලික දෙයක් බොහොම කෙටි කාලීන දෙයක් ඕනම දෙයකින් අපේ ජීවිතය විනාශ වෙන්නට පුළුවන් ජීවිතය අකාලේ විනාශ වෙන්න ඕන තරම් සාධක අපි ළඟම අපි අවටම තියෙනවා ඒ නිසා Taman Tamanට ආදරේ නම් මෙලවත් පරලවත් සසර ගමනක් රැක ගන්නට පුළුවන් විදිහේ ප්‍රතිපත්තියක Taman නිරත වෙන්න කියලා සතහගතයන් වහන්සේ අනුශාසනා කරන්නේ නිසා මේ කරුණු සිහියේ පවත්වාගෙන පැමිණෙන කරුණු නුවණින් දකිමින් ජීවිතයේ හැමු වෙන හැම දුක්ඛම් කටුල්ලක් තුලින්ම දහම දකින්නට ප්‍රඥාව අවදි කරගෙන මෙලවත් පරලවත් සුරක්ෂිත කරගන්නට සුදුසු විදිහේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල යෙදෙන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා ප්‍රඥාව දියුණු වේවා කියලා අපි ආශිර්වාද කරනවා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාට මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ අංක 114 දෙපානම පන්ති පිටියේ නිවසේහි පදිංචිව සිට වසර 18කට පෙර අභාවක් પ્રાપ્ત වූ නීතිඥ ඇඩිසන් සේරසිංහ ගුණවර්ධන මහතා සහ වසර 34කට පෙර අභාවක් પ્રાપ્ત වූ සිසිලියානා ගුණවර්ධන යන දෙමව්පියන් දෙපළගේ දූදරු සහ ඥාති පිරිසත් දීප්ති වැහි හේන ලියනගේ මහත්මිය ඇතුළු ඒ ඥාති පිරිසත් එකතු වෙලා අද දායකත්වයේ දරන්නේ මේ පින්කමේ ප්‍රධාන අරමුණ ද වීඩියෝ ටීම් මාධ්‍ය ආයතනයේ සේවයේ නියුතු දීප්ති ලියනගේ මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද ඩොනල්ඩ් සේරසිංහ ගුණවර්ධන මහතාගේ සහ නැසීගේ රත්නා ගුණවර්ධන මහත්මියගේ එකම පුතු සහ අසංකා දිල්රුක්ෂි දාබරේගේ සහෝදරයා වූද ගාමිණී දාබරේගේ මස්සිනා උද එම මාධ්‍ය ආයතනයේ ප්‍රවාහන කළමනාකාර ධුරය දරූ රුවන් සේරසිංහ ගුණවර්ධන මහත්මයා අවුරුදු 52ක් ආයු වින්දනය කරලා මීට තෙමසකට ඉහතදී එනම් 2012 10 වෙනි මාසේ දෙවැනි දින අභාව ප්‍රාප්ත වූ නිසා එතුමන් ඇතුළු පවුලේ සියලුම ඥාතීන්ටත් ඒ වගේම අනවරාග්‍ර සංසාරයේ කල්ප කාලාන්තරයක් පින් බලාපොරොත්තුෙන් පැමිණෙන්නා වූ යම් කෙනෙක් වේ නම් ඒ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීමේ ප්‍රාර්ථනාවක් මූලික කරගෙන ඒ වගේම සම්බෝධි විහාරාධිපති බෞද්ධ රූපවාහිනිය සහ බෞද්ධ ගුවන්විදුලි නාලිකාවේ නිර්මාතෘ පූජ්‍ය පඬිත දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ දිවා රාත්‍රී වෙහෙසන බලා සේවය කරන කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම ඒ වගේම දේශක නිර්මල බුදුදහම ඈත අතීතයේ සිට ආරක්ෂා කර බෙදා දුන් බෙදා දෙන අතීතයේ වැඩ සිටි වර්තමානයේ වැඩ සිටින සහ අනාගතයට බිහිවන සියලුම දේශකයන් වහන්සේලාටත් එම ශාසනික සේවාවන් වඩ වඩා දියුණු කරගන්නට නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම රට දය වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ටත් ඒ රැක අප අප රට රැක දුන් රට රැකදෙන සියලුම වීර නායක නායිකාවන්ටත් සෙත් ප්‍රාර්ථනා කිරීම ඒ වගේම අනන්ත විශ්වයේ විශ්වයන්හි 2012 වසරේ භයානක ව්‍යසනයේ ඇති විය හැකියි අනාවැකි පළ කර ඇති වකවානුවක අපගේ විශේෂ අවධානය අසීමිත මෙත් සිටින් සියලු ජීවීන් කෙරෙහි යොමු කරන ඔබ වහන්සේගේ ශක්තියෙන් මෙම ධර්ම දේශනාවේ කුසල බලයෙන් සත්‍යක්‍රියාවක් කිරීම එවැගේම තුසිතපුර වැඩ සිටින මෙත් බෝසතාණෝ ඇතුළු සියලුම බෝසතාණන් වහන්සේලා සක්වල දසදහසක් තෙද පතුරවා වැඩ සිටින එකීනෝකී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාත් මේ උතුම් කුසල් අනුභවදන් වෙලා ඒ දෙවියන්ගේ දේවානුභාවයෙන්ද එවැගේම සතුට සිතින් පාරමී පුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට ඒ දෙවියන්ටත් මේ කුසල් දහම් හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන සියලු දෙනාටම නිර්වාණ අවබෝධය පිණිස මේ කුසල් දහම් හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන අද මේ මහා පිංකම සිදු කරන බව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඊට තෙමසක 37දී මිය පරලොව යන්නට යෙදුන රුවන් සේරසිංහ ගුණවර්ධන මහත්මයා ඇතුළු මේ නම් සඳහන් කළ ඒ දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් රටදෑ වෙනුවෙන් දීපිදු රණවිරුවන් ඇතුළු සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරමු ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ මේ කුසල් දහම් සපතින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුර සම්පත් වර්ධනය කරගනිත්වා මේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් අප හැම දිනාටමත් මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා චුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා